ඊ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පෙළ ගැහිමු ධර්ම දේශනා මාලාවේ ඊගාව ධර්ම දේශනාවට අපි tempත් වෙමු සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තුනච පරං ආනන්ද අමනිෂකරිත්වා පඨවි සංඥං අමනිෂකරිත්වා ආකාසානං ඡායතන සංඥං විඥානං ඡායතන සංඥං පටිච්ච මනිති කරෝති ඒකත්තං තීති කරුකටයුතු ස්වාමීන් වහන්සේ අපි සම්පින්දනයක් වශයෙන් ගත්තොත් මේ චූල ශුන්්‍යත සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මාතෘකාව අනුව බුදුජානනාංශයේ මේ සාපේක්ෂ ශූන්‍යතාවය එකින් එක එකින් එක විස්තර කරගෙන එනවා මුලින් මුලින් විස්තර කරපු ටික දේවල් ටිකක් අපිට සාමාන්‍ය මනසට තේරුම් ගන්න පුළුවන් තාර්කිකත්වයක් තියෙනවා. රීකිය ගමනක් තියෙනවා. දැන් අපි යන්න හදන්නේ ඒ දිගේම තවදුරටත් ඇතුළකට, ඇතුළාන්තයකට, ගැඹුරකට. ඒ නිසා අපි අර මුල් ටික සම්පින්දිනේ කරලා තියාගෙන ඉන්නක හොඳයි. එතනදී බුදුරජාන් වහන්සේ නිගාරමාතු පාසාදය අරණ්‍යයක් කරගෙන කල්පනා පදනම් කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආනන්ද අපි යම් තාක් මේ විකාරමාතු පාසාදේ ඉන්නා තාක්කල් නැත්නම් පුබ්බාරාමේ ඉන්නා තාක්කල් අපිට ග්‍රාම සංඥාව නැහැ හරක් ඇස්සු ඇස්සයෝ අස්සයෝ අලි ගැන කලාවක් අපිට නැහැ රත්තරන් මිනිමුතු පිළිබඳ කතාවක් නැහැ ඥාන පිරිමේගේ තියෙන මේ සමාජ නැත්නම් සභාව සමිති ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අපිට තියෙනවා නම් අපේ සංඥාව මේ අරණ්‍යයට සීමා වෙලා තියෙනවා. ඒ අරණ්‍යයට සීමා වීමට නම් අපි ඒ අරණ්‍යයට චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති අධිමුච්චති කියනට අරණ්‍යය අභිරමණය කරන්න ඕනේ. නැත්තම් අපේ හිත අනිවාර්යයෙන්ම අර කියන හරක බාහන පිළිබඳවත් රත්තරන් මිනිමුතු පිළිබඳවත් ගෑනුන්ගේ විද්‍යාංගේ මේ සමිති සමාගම් පිළිබඳවත් අපිට ඔළුවට එනවා. ඉතින් අපිට ඒක අත්දකින්න පුළුවන් නේ. අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ තැනක් තෝරගන්න මේ සංවිධායක කොමිටිය ඒ ගන්න වෑයම මොන තරම් මේ හිත පිට යන්නේ නැතුව ඒකට හිත බැඳ ගන්න පුළුවන් පරිසරය සකස් කරලා ඒකට අවශ්‍ය කරන මේ මූලික පහසුකම් ඒවා කුඹර කුමරි සැප නෙවෙයි නම් යැපෙන්න පුළුවන් සැප ටික දීලා අපි පුළුවන් තරම් බලනවා ඒකෙන් හරියන්නේ නැහැ අපි ළඟ තියෙන්න ඕනේ මේ අපි ගත කරන ජීවිතේ නැත්තම් මේ මේ වාතික භාවනාව නැත්තම් පැවිදි වෙලා ඉන්න එක චිත්තම් පක්ඛන්දති. ඒකට අපි නිෂ්ඨ නිෂ්ඨ වශයෙන් නිත්‍ය වශයෙන් බැස ගන්නවා. පශීදති පහදින හිතක් තියා ගන්නවා. අදිමුච්ඡති විනිශ්චය කර ගන්න ඕනේ මේක මේ ආම්බෙන් ආපේකක් නෙවෙයි අපේ මේ යෝනිසෝමනස කාර්යයම අපි මේක හදාගත් එකක් අති ඒක පිහිටන්න ඕන. ඒ කියන්නේ ඒක දැනෙන්නේ නැතුව මේක සතුටු වෙන්න ඕන. ඒක අපි හිතමුකෝ අපි ඒක කරලා තියෙනවායි කියලා. එහෙම නැත්නම් අපිට පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ නෝඩ ටික ටික ටික ටික ඒ අනන්‍ය සංඥාව අපිට පිට ආදාර උණයි කියලා. ඊට පස්සේ බුදුජාන් වහන්සේ සඳහන් කරනවා ඒක අපිට ග්‍රාම සංඥාවෙන් එන ආතති අසහන නෑ. ඒ වෙන නමුත් මේ අරණ්‍ය වාසය පිළිබඳව ආතති අත අසහන තියෙනවා නැත්නම් දරත පරිලාහ තියෙනවා. ඉතින් ඒ නිසා ගාම සංඥාව නිකුත් කරන්න අරඤ්‍ය සංඥාව ගත්තට එතන සාපේක්ෂ අශුන්්‍යතාවයක් තියෙනවා. ගාම සංඥාවේ ශුන්‍යනොත් මේකේ අශුන්්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අරඤ්‍ය නිකුත් වීම සඳහා අරඤ්‍ය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පටවි සංඥාව ගන්නවා. ඡන්ද කියලා මේක රෙකමන්ඩ් කළා නෑ බුදුරජාණන් වහන්සේ. කියනවා පටවි සංඥාව ගන්නවා. අරගත්තට පස්සේ ඒක ලේසි නෑනේ පටවි සංඥාවට හිත බඳිනවයි කියන එක. ඒක විස්තර සහිතව කතා කරනවා. අපි ඉන්න මේ පෘථිවිය රළුයි. එක එක දැන් වල හැප්පෙනවා, පය වදිනවා, උණුසුම්, සීතල මේ මේ යම් යම් ආරවුල් කටු කරෝසන පොළොව පය තියෙනකොට නැත්නම් අතපත ගන්නකොට අපිට දැනෙනවනේ. ඒ දැනෙන හැම එකකින්ම මේ චූලසුඤ්ඤත සූත්‍රයෙන් බණහපු නැති කෙනා අයවත් එක ගැටෙනවා. බලන්නකෝ මේ මේ මට්ටම් නැහැනේ පොළොව. මේකේ සමහර තැන්වල ඇදනේ සමහර තැන්වල උණුසුම වැඩි ඉනේ සමහර තැන්වල සිසිල වැඩි ඉනේ සමහර තැන්වල මෙලෙක් වැඩි සමහර තැන්වල ගොරෝසු වැඩි නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඔක්කොම ධර්ත පරිලහ නිසා අපිට අපේ හිත දැන් ග්‍රාම සංඥාවේ නැති බවට සහතිකය ඕක තමයි අරඤ්‍ය සංඥාවේ නැති බවට සහතිකය ඕක තමයි මේ මේ දැන් ඇස්පනා අපිට මේ කකුලට දැනෙනවා අතට දැනෙනවා මේ ගොරෝසු ගතිය ඒ ගුරුසු ගති ටිකක් දරත පරිලහ තමයි. ඒක නිසා අපි ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි හිත නැත්නම් ග්‍රාම සංඥාව පිළිබඳ හිත කරදර ගන්නෙ නැහැ. ගන්න නැති බවට සාක්ෂියක් තියෙනවා. මොකද්ද මේ දැනෙන අපහසුතාවය. ඒ වගේම අරඤ්‍ය සංඥාවක් නැහැ. අරඤ්‍ය දින පටවි විතරයි මේ වෙලාවේ ගණන් ගන්න. මේකෙන් පොඩ්ඩක් තව එහාට ගිහිල්ලා මතක තියාගෙන ඉන්න. මේ අරඤ්‍යයේ තියෙන තේජෝ සංඥාව ගන්නෑ අපි. වායෝ සංඥාව ගන්නෑ. ආපෝ සංඥාව ගන්නෑ. අපි ගන්නෙ පඨවි සංඥාව. ඉතින් මේ හතර දෙනා ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතර දෙනා හැම වෙලාවෙම එකට තමයි ඉන්නේ. ඒක ඒ අටුවාවේ නැත්තම් අභිධර්මයේ උගන්වන්නේ වායෝ අපි පඨවි සංඥාව ගත්තොත් ඒ පඨවි සංඥාව පිහිටලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ කියන පදනම මත. මොකක් හරි ඉස්මතු වෙනවා. ඉස්මතු වෙන එක නා යට නොපෙනී ඊටු ධාතු තුන තියෙනවා. නමුත් අපේ හිත එච්චරම දන්නේ අපි දන්නේ අර ප්‍රකටව අස්පනා අපිට පේන ධර්තේ පරිලහය තමයි. ඉතින් එතකොට අපි දැන් අරඤ්‍ය සංඥාව අයින් කරන තින සාක්ෂිය තමයි මේ ඇවිදිනකොට දැනෙන දෙයක සැපක්ම නෙවෙයි. සැපක් වෙන්න පුළුවන්. සැපක්ම විය යුතු නෑ. නමුත් ඒකෙදී චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති අධිමුච්චති කියන එක අපේ යෝනිසමස්කාරය. අපේ සූදානම් ශරීරේ. අපි මේකට මේ තපසට කැමැති ගතිය. අපි ඒක හිත පහදිනවා. මේ කකුලට නම් දැනෙනවා තමයි. ඒ වුණාට බලන්නකෝ ගම් සම්පූර්ණ ග්‍රාම සංඥාවේ මා නිදහස්නේ. ඒ වගේම අරඤ්‍ය සංඥාවෙන් නිදහස්නේ. දැන් මේ පොඩි ධර්තයක් පරිලාහයක් තියෙනවා. ඒක හොඳටම පටවි සංඥාවට නෑදෑකම් කියනවා. ඉතින් ඒ විදිහට පටවි ධාතුවේ ඒකත් භාවයට ආවනම් ඔය කියන දරත්‍යත් පටලහය ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට ටිකක් කටු කරවසන තමයි. ටිකක් වෙලා යනකොට ඒව අඩු වෙන්න පටන් ගන්නවා. අපි ගත්ත නිදර්ශනය තමයි මේ සක්මන් කරනකොට මේ වම මේ දකුණ කියලා ගොඩාක් වෙනස්කම් තිබුණට ඒකෙදි පොඩි දෙයක් මතක තියාගන්න ආස්වාස් ප්‍රස්වාස් වගේ වෙනසක් සාමාන්‍ය වම දකුණ අතර නැහැ. ආස්වාස් ප්‍රස්වාස් තමයි ගොඩක් කළු සුදු වෙනසක් තියෙන්නේ. වම දකුණ අතර වෙනස කලාතුරකින් තමයි කෙනෙක් අඳුරන්නේ. ෆුට්බෝල් ගහන එක නා දන්නවා. මට කික්කයක් දෙනවා නම් මම දකුණෙන් තමයි දෙන්නේ වමෙන් කික් කරන්න බෑ. එහෙම නැත්නම් හොප් ස්ටෙප් ඇන් ජම්ප් එක දකුණ එක නා දන්නවා කොයි කකුලෙන්ද පටන් ගන්නවද. අනික් කටියට කකුල් දෙකම එක දෙයක් තමයි. නමුත් දෙකේ වෙනසක් තියෙනවා. නමුත් මේක සක්මන් භාවනා කියන්නකො දණ්ඩක්ම දිනවා කියන්නකො ඒක කරගෙන කරගෙන යනකොට ඒ තියෙන වම දකුණ දෙකේ අතර වෙනසක් නැති වෙලා මේක නිකන් ඕටෝ පයිලට්ින් යනවා මේ නිකන් බියේ සක්මන වෙන්න පටන් ගන්නවා එතකොට අපිට තේරෙනවා මේ සක්මනේහිම ඒකාකාරීව හිත පවත්වන්න පුළුවන් නම් සක්මනේහි තිබිච්චර ඕලාරික කර්කශ භාවය ටික වේලාවක් යනකොට යම් යම් ආකාර වලින් සමමට්ටම් වෙන්න බලන්න පටන් ගන්නවා. පොළොව නිකන් බලකොඩේ සමතලා වෙලා ගියා වගේ. ඉතින් මේක දකින්න පුළුවන් වෙන්නේ පඨවි ධාතුවේ චිත්තම් පක්ඛන්දති පසීදති අදිමුච්ඡති චිත්තති කියන මයින්ඩ් සෙට් එක තියෙන කෙනාට විතරයි. පටන් ගන්න වෙලාව ඉඳලා මේක මල ආතයක් මේ සබතු දෙක දාගෙන අවිද්දා නම් හොඳයි. අරකයි මේකයි කියලා වලියට ගියොත් අපිට ඒකේ සංහිඳියාවක් වෙන්නේ නැහැ. අපි ඔය මෙල්බන් වල තිබුණු මේ සතිපාසලක ළමයි පෙළි පහක් හිටියා. වේලි පහේ මේ එක එකනා මේ සක්මන ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් එක ළමෙක් කතා කරලා කිව්වා මට නම් තෙරපු දාන්න නැතුව මට සක්මන් කරන්න බෑ. මේස් දාන්න ඕනේ. නැත්තම් මට කරන්න බෑ නම් මම කරන්නේ නැහැ. එතකොට නිතුල ටිකක් අද වුණා. නිතුල කිව්වා ඒම කරන්න බෑ සක්මන් කරනවා නම් සපත් තෙරපු ගලවලා ඉන්න ඕනේ කියලා. මම කිව්වා දැන් කට්ටි දෙකට බෙදෙන්න දැන් ගහ ගන්නකෝ. දැන් වලියක්. අපත්තු තෙරපු දාන්නම නැත් දැම්මේ නැත්තම් මට කරන්නම බෑ කියලා එක ළමෙක් කියනවා. මේ පැත්තේ යක්ෂයෙක් කියන දාන්නම දෙන්න බෑ කියලා. ඉතින් මම කව දැන් ඉතින් මේක කතා කර කතා කර යනකොට ටිකක් කතාව ටිකක් ජොලියට ගියා. ඊට පස්සේ මේ මං කිව්වා මෙන්න මේ කතාවක් තියෙනවා. බුරුමේ තිබුණා ෂූ ෂූ කියලා එකක්. බුරුම රටේ මිනිස්සු එංගලන්ත කාරයෝ ඇවිල්ලා අල්ලගෙන අර පන්සල් අනම්මන සේරම බුරුම ක්‍රමයට පූජාවල් කරන්නේ නැතුව සපත්තු සිරපු දාගෙන මළුවරත් යන්න පටන් ගත්තා. ශ්වේත ගෝල් එකටත්. ඒක බුරුමකාරයට රට ඇල්ලුවත් ඉවසන්න පුළුවන්. අර මේ විහාර මළුවට චෛත්‍ය මළුවට සපත්තු සිරපු දාගෙන යන එක කොහොම රකත් ඉවසන්න බෑ. පස්සේ මේගොල්ලෝ බෙස්සම ගැහුවා පවතින රජයට මේ සප ඔයගොල්ලෝ රට අල්ලගන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් විදිහට අපි ආකව ධර්ම රැකගෙන අනිමේ කැත වැඩක් කරන්න එපා. මේ විහාර මේ චෛත්‍ය මල් වල සපත් සුරපු දාගෙන යන්නේ වෙයි. ඒක රජය හොඳට සලකලා බලා ටුවරිස්ට්ලට ගැහුවා මේකේ සපත්තු දැමීම තහනම් කියලා. ඒ ගහලා තියෙන්නේ පන්නමසියා. ඒක සපත්තු නොදෙමිය යුතුයි කියලා. ඉතින් සුද්දට තේරෙන්නේ නැහැ නේ මේ දෙබුරුම් භාෂාවෙන් ගහලා තියෙන සුද්ද කෙරුවේ සපත්තු සරප දාගන්න යන්නේ නැති බුරුම කාර්යයකට නැගලා ඌ සපත්තු දාගෙන බුරුම කාර්යය අවිද්දනවා චෛත්‍ය වගේ. දැන් ඒක ලොකුම කාටුන් එක වුණා. ඔය බුරුමෙට නිදහස හම්බෙන්න ඉස්සෙල්ලා බුරුමකාරයා මේ බුරුමකාරයා කෙට්ටුයි සුද්ධ මහතයි ඒක නැගලා බුරුමකාරයා උඩ බුරුමකාරයා පසු දෙරපු නෑ ඇවිදිනවා. ඒකේ ෆොටෝ එක හොයාගෙන මං කට්ටියට කිව්වා දැන් සපත්තු දෙන්තුව ඇවිදින්න ඕන කෙනෙක් නෑ යට ඉන්න සපත්තු තියෙන්න ඕන කෙනෙක් නෑ කර උඩන කිද්දී කියලා. දැන් මුළු ෆ්ලෝ එකේම කුට්ටම් කුට්ටම් සක්මන් කරනවා. යට ඉන්න එක නා මූර බෙදි කරගෙන උඩ ඉන්න එක hina වෙවි සපත්තු දෙකක් දාගෙන ඇවිදිනවා. පස්සේ පස් දිනක් ගෙන්නලා අපි ඌ ඇන් දෙව්වා. කාටුන්. ඊට පස්සේ ওই විසිකරන ඇලුමිනියම් ෆොයිල් තියෙන්නේ. ඒව ගෙන්නලා ස්කල්ප්චර්ස් හැදුවා මෙවුවා. හදලා ඒක විනාඩි 5ක් 10ක් යනකොට විශාල ප්‍රදේශයක් අර තිබුණ වලිය නෑ දැන්. සබත් දාගත්තේ නැති කවුද සබත් දාපු එකෙක් නැගලා hina වෙවි දක්වන්න ඕනේ. ඊට පස්සේ ගියා තාත්තලාට සබත් ගලවලා කරන දරුවෝ නගින්නේ කොහොමද කරපිට. සබත් දාගන්න. ඉතින් මේ වගේ සක්මන් කරනකොට ඒ දැනෙන කරකශ භාවය සමහර සක්මන් නොකරන තරම්. නමුත් මේ සක්මන කියලා කියන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ ගමනක් කියලා දැනගෙන ඒක තක්ඛණ්ඩති පසීදති සම්තිත්‍ත්‍ති අදිමුච්ඡති කියන විදිහට මේක කොහොම හරි උත්සාහ කරොත් තවත්තු ගලවලා ගන්න මේත් ටිකත් එක්ක හරි ඊට පස්සේ ටික වෙලා කියලා මේත් ටිකත් ගලවලා උකේ ටික වෙලාවක් යනකොටම බලකොටේ සම්කලා වෙලා යනවා. නමුත් දරදයක් ඉතුරු වෙනවා. ඒ දරතය බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒකේ ශුන්්‍යතාවක් අවක්ඛන්ති හිද්ද වෙන්නේ නැහැ. ඒ ග්‍රාම සංඥාව ශූන්‍යයි, අරඤ්‍ය සංඥාව ශූන්‍යයි, පඨවි සංඥාව හිිටෝ. එහෙම එහෙම කරගෙන ඉන්නකොට බුදුරජාණන් ශ්‍රී කරන්න කියන්නේ හැබැයි අපි මතක් කරගත්ත විදිහ ක්‍රම දෙකකට මේ පඨවි සංඥාව එන්නේ එන්නේ එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. එකක් තමයි ඇවිදින්න ඇවිදින්න ඇවිදිල්ල කියන එක නිකන් ඔය ඉබේ සිද්ධ වෙන ස්වභාවික දෙයක් බවට පත් වෙනවා. ඒතරත් තුන කර්කශ භාවය, කටෝ කටුකරෝසන භාවය, කක්කලත් භාෂේ අඩු වෙන්න පටන් ගන්නවා. දෙක මේ කකුලේ කොච්චර කෙරුවක්වත් වදින්නේ නැති කොටසක් තියෙන බව සමහර ඇත්තන් තේරෙන්න ඉඩ තියෙනවා. ඒකේ කර්කශ නැහැ. කර්කශේ තියෙන්නේ ගැටෙන තැනනේ. එතකොට ලේ වකේ ගත්තොත් කොට්ටේ ඇඟිලි අතර ගත්තොත් ඇඟිලි අතර ගත්තොත් වදින්නේ නැහැ. ඉතින් ඒව හැමෝටම ඒක භාවනාදී ස්වභාවයෙන් මතුවෙන්නේ නැහැ. ඊට තේරෙන්නේ ගැටෙනවා ගැටෙන එක කර්කශයි. නමුත් කකුල බැලුවොත් එහෙම කකුල 140ක් විතර ප්‍රදේශ ගැටෙන්නේ නැහැ. අනිත් එක කකුල මෙහෙම ඇඹරිලා කිවෙන්නේ. පිළුමෙන් පටන් ගන්න ලේ වකේ හරහා කොට්ටේ හරහා යනකොට මුළු කකුලම වදින්නෙත් නැහැ. සර්වචන්නාංශිකේ විතරයි මුළු ලෝකෙම මුළු කකුලම පොළේ වදින්නේ. සුපතිත්‍ිත පාද. ඉතින් එතකොට අර ටික දැක්කොත් අපිට පේනවද කර්කස කටුකරෝසන දී අපිට පෙනුනට එම කර්කශ නැති දේවල් අහුවෙන්නේ නැහැ අපට. අපේ හිත හොයන්නේම කර්කශ දේවල්. අපේ හිත හොයන්නේම මේ චෝදනා කරන්න ඕනේ දේවල්. හැබැයි ඊට නැති දේවල් වගේක් තියෙනවා. ඒක වෙන්න බුඩක් කියලා සක්මන් කරන්න ඕනේ. එතකොට විදිනකොට අපි කිව්ව විශේෂයෙන්ම වගේ කාපට් එක නැත්තම් සිමෙන්ති පොලොක පය වදින්නේ නැහැ. එතකොට එයා වදින කොටස් පඨවි ධාතු වශයෙන් උත් වදින් නැති කොටස් ආකාශ ධාතු විදිහට තේරුම් ගන්න වෙනවා. ඒක ටිකක් ගැඹුරක් තමයි මම පිළිගන්නේ. ඒ වගේම ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පොළොවේ අප්පහප් ඇවිද්දට පහු වෙනකොට හොඳට නිකන් අනායාසයෙන් සක්මන වෙනකොට එමීද අර පඨවි කොටස තේරු පඨවි කොටස ගෙවීමෙන් ආකාශ ධාතුව මතුවෙන්නේ ඉඳ තියෙනවා. මේ ආකාශ ධාතුව තමයි දැන් බුදුරජාණන්සේ ඊගාවට ගන්න සංඥාවේ එහෙම නැත්නම් ශුන්‍යතාවේ පඨවි ධාතුව අයින් කරන්න ආකාශ ධාතුවට හිත යන්න ඕන. ඒක ස්වභාවයක්. දන්න කෙනාට බණ අහලා තියෙන කෙනාට චින්තාමය ඥාන තියෙන එකනට ඒක අල්ලන්න පුළුවන්. එහෙම නැතුව ස්වභාවයෙන් මේක මතුවෙන්නේ ඔය නිතුල වගේ කෙනෙක්ම වෙන්න ඕනේ. අනිකට ඒක වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ භාවනාවක් යනකොට අපි ළඟ තියෙන සූදානම් ශරීරයක්. අපි ළඟ තියෙන ඕනේ ඒකට ඕනේ මයින්ඩ් සෙට් එකක්. අපි ළඟ තියෙන ඕනේ ඒකට අප්‍රමාදී ගතියක්. සූදානම් ශරීරය මේ පෙන්වාට බුදුරජාණන් වහන්සේ පටවි ධාතුව අපේ යොමෝ යන්න ඕනේ, අපේ ගුණෝ යන්න ඕනේ, අපේ නතු භාවය යන්න ඕනේ මේ පටවි හරහා තියෙන ආකාශ ධාතුවට. ඒක අපේ ඉඳුරංගේ මන අපේ නෙවෙයි. ඉඳුරන් හැම වෙලාවෙම බලන්නේ ඔය ගොරෝසු දේවල් තමයි. ඒකයි මේ පෘථග්ජන කියලා කියන්නේ. එයා හැම වෙලාවෙම කාම සංඥාවට තමයි ආසා. කාම සංඥාව කාම සංඥාවට වැඩිය අරඤ්‍ය සංඥාවට ඉච්චර කැමති නෑ. අරගම තමයි හිත භාවනා කරනකොටත් යන්නේ ඒකට. ඊට පස්සේ මේ අරඤ්‍ය සංඥාවේ හිටියත් ඒකේ ඉඳගෙන පටවි සංඥාවට යන්න ගියාම කම්මැලි අප්පා කියලා ඒකට කැමති නැහැ. මොකද ඒකේ දුක අඩුයි. ඒකේ කෙලෙස් අඩුයි. ඒකේ ශුන්‍යතාවය වැඩි. ඊට පස්සේ මේ පඨවි ධාතුව හරහා යම් හෝ ක්‍රමයකට බණාලා හෝ චින්තාමේ ඥාන වශයෙන් හෝ දිනාපු සංසාර ලකුණකින් හෝ මේ ආකාශ ධාතුවට ගියා නම් ඒ ආකාශ ධාතුවේ පඨවි සංඥා වගේ මුල මැද අග නැහැ. දුවට හදන්න. පඨවි ධාතුවේ තියෙන හට ගැනීමක්, පැවතීමක් සහ නැතිවීමක් තියෙන පඨවි ධාතුව විතරයි. තේජෝ ආපෝ ඔක්කොගෙම තියෙනවා. ආකාශ ධාතුවේ කවදාකවත් හට ගැනීමකුත් නැහැ. විපරිණාමිකුත් නැහැ, නැතිවීමකුත් නැහැ. ඒ නිසා සිද්ධි බහුල භාවේ නැහැ. less dramatic. අපි හරි කැමැති අර සිද්ධි බහුල මේ ගොරෝසු දේවල් කටකතන්දර වලට, ගෙත්තන් වලට, පන්නම් වලට, fabrication වලට හරි කැමැතියි. දැන් බුදුරජාණන් අපි හිමීට අඳ ගන්න එනවා ග්‍රාම සංඥාවෙන් අරණ සංඥාව, අරණ සංඥාවෙන් පටවි සංඥාව, පටවි සංඥාවෙන් පුළුවන් නම් මේ ජීවිතයෙන් වැඩ ඉවර කරගන්න ඕනේ නම් ඉඩ තියෙනවා නම් පුළුවන් තරම් බලන්න ආකාශ ධාතුව දාන්න. හැබැයි ඒක එතෙන්ද යනකොට මේ මේක මෙහෙම නැතුණත් වෙන විදිහට කිව්වත් පුදුම කම්මැලිකමක් නීරස ගතියක් එපා වීමක් එනවා මොකද ඒකේ අර වගේ සිද්ධි නෑනේ ඩ්‍රැමැටික් නෑනේ ඒක නිකන් ඔහේ දුණු කැඳ බොන්නා වගේ. පතලොද්දයි බතයි කන්නා වගේ. කෑමක් නම් තියනවා තමයි රසමසවුලු නැහැ. ඉතින් යෝගාවචරයර සංසාරේ පුරාවට බැඳගෙන ආව මේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් නැති කරන්නේ පොත්ත පොත්ත ගලවලා. එක සැරේ නැති කරන්න බෑ. අර ග්‍රාම සංඥාවට තිබිච්ච, රත්තරන් මිනිමිතු වලට තිබිච්ච, හරක බානට තිබිච්ච, යනුනි මිනියන්ගේ මේ සමිති සමාගම් වලට තිබුණු ආශාවෙ තිබුණු ඝන බහලයි. ඒකෙදි අරඤ්‍ය සංඥාව ගත්තා. ඒත් manuss ලෝකෙමනේ. ඊට පස්සේ අරඤ්‍ය සංඥාවේ ඉඳලා ගා කුංචි කරනවා ඒකාත්ම භාවයකට එනවා පටවි සංඥාවට ගත්තාම. අතරමහා ධාතුන්ගෙම එකකට දානවා. ඒකත් අරගෙන ඒකෙනොත් මේකේ ගෙවන් කිරීමක්, ක්ෂය වීමක්, වැය වීමක්, විරුද්ධ වීමක් පැත්තට යමුණා නම් ඒකට කියනවා ධර්මයේ තියෙන ඕපනයික ගතිය කියලා. ධර්මය අනුකූලව කල්පනා කරනවා නම් ධර්මයේ ඔයගේ එන්නේ ඉන්නේ සියුම් තැන්කට යොමු කරනවා. කර්මානුරූපව බැලුවොත් අපි ඇති ආසා සිද්ධි බහුල තැන්වලට. අපි චිත්‍රපටයක් බලනවා නම් ඇක්ෂන් පැක් වයිඩ් ස්ක්‍රීන් තියෙනවා තමයි ආසා. ටෙලිවිෂන් එකක් ගත්තත් අඟල් 86 වත් එකක් තමයි අවශ්‍ය කරන්නේ. ඒකේ තියෙන්න ඕනේ ලේ රත් වෙන දේවල්. ඒකල බනිනවා මේ අසභ්‍ය දේවල් ටෙලිවිෂන් එකේ පෙන්වනවා මේක. ඇයි වද්ද? ඊනක ඕෆ් කළා දාන්න නිකන් හිතවන්කෝ. ඔය අසභ්‍ය නෑ. උඹනේ ඔකෝඩ් කරලා බලන්න. කඩප්පුලිට ඔකයමනා පට්ටබඳුරු ජනතාව. ඒක හොඳට දන්නවා ටෙලිවිෂන් කාරයෝ. ඒක හොඳට දන්නවා ඒ ටෙලි ඩ්‍රාමා ගහන කට්ටිය. ඒගොල්ලෝ දන්නවා සිද්ධි බහුල වැඩි වෙන්න වැඩි වෙන්න ඔය කොච්චර ගනාව <coughs> කොච්චර සාන්ත දාන්ත තීතු කුඩු වගේ හිටියත් අර කඩප්පුලි දේවල් වලට කඩප්පුලි ආසාවක් තියෙනවා. ඒක ඉතින් ආන්න දෙයක් නැහැ. දැන් අර ආකාශ ධාතුවට යනවයි කියලා කියන්නේ එවැනි ආශාවල් තියෙද්දිම ගඟ දිගේ ඉහළට පීනනවා. ඒක තියෙනවා ඒක ඉස්මතු කරගන්නවයි කියන එක. ඒක ධර්මයෙන් කරලා දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කරලා දෙන්නෙත් නැහැ. සංඝයා කරලා දෙන්නෙත් නැහැ. ඒක තමන්ම කරගන්න ඕන. ඒකට අපිට විශේෂ අන්වේ ඥාන තියෙන්න ඕන. අනුමාන ඥාන තියෙන්න ඕන. ණය විපස්සනාව තියෙන්න ඕන. ඩිඩක්ටිව් නොලෙජ් එක තියෙන්න ඕන. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔය ලක්ෂ ගණන් භාවනා කරාට නිවන් දකින්නේ නැත්තේ ඒගොල්ලේ ධර්මයේ තියෙන අර උපනායක ගතිය අනුක්‍රමයෙන් සිවුන්තන්ට යන ගතිය අනුක්‍රමයෙන් කාම තණ්හාවෙන් මේ භව තණ්හාවට භව තණ්හාවේ විභව තණ්හාවට මේ කාමයේ අඩු වේගන නැහැටි එතන ඕලාරික අත්පරිලාභයෙන් රූපී අත්පරිලාභයෙන් කියලද රූපී අත්පරිලාභය ආකාශයට යනකොට අරූපී අත්පරිලාභය නැත්නම් සූක්ෂම රූප අත්පරිලාභයක් වඩපත් වෙනවා ඉතින් මේක උඹට භවනා කරනකොට විනාඩි දෙක තුනක් තුනක් වෙන්න පුළුවන්. නමුත් මේ අර ගමන වැදගත් නිසා සිද්ධි වශයෙන් යන නිසා අපි මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරුවත් ඇති. දැන් අපේ කතා මාතෘකාව ආකාශ ධාතුව. මේ ආකාශ ධාතුවේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක සංස්කාර වෙන්නේ. ඒකට මුලක් මැදක් අගක් නැහැ සංස්කාරවල ලකුණ තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති කියලා හැම සංස්කාර ධර්මයකම හට ගැනීමක් කියන එකක් තියෙනවා. ඊට පස්සේ ඒක විපරිණාමයට පත්වලා ගෙවිලා යනවා. අන්න ඒකට විතරයි සංස්කාර කියලා කියන්නේ. ඉතින් මේ සංස්කාර වලටයි ආසාව තියෙන්නේ. හැබැයි ඊට සාපේක්ෂව තියෙන ආකාශ ධාතුවේ සංස්කාර නැහැ. අපිට ඒවා පේන්නේත් නැහැ. ඒ විනුවට අපිට පේන්නේ ආකාශ ධාතුව මුස්පේන්තුවක් විදිහට. මහා කාලකන්නිකමක් විදිහට. බලාගෙන ඉන්න බැරි විදිහට. ඒකාකාරී විදියට මම නිකන් රහෙන් අයින් වුණා වගේ ගතියකට. සමහරකට ඔක්කාර ගතියිනවා. සමහරකට ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා එතෙන්දී සයිකියාට්‍රිකලි ඉම්බැලන්ස් වුණොත් මෙතෙන්දී භාවනා කරලා පිස්සු වැදුනද පිස්සු භාවනා කරනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. මේක දිගේ යනකොට මේ ආකාශ ධාතුවේ තියෙන විචිත්‍රත්වය ශුන්‍යතාවය අවබෝධ කිරීමේදී ඊටාම වැදගත්. ඒක මහායාන බුද්ධ ආගම් පොත්වල බොහෝම ලස්සනට විස්තර කරනවා. ඇත්තටම මේ <clears throat> ත්‍රිපිටකයෙන් ගත්ත දේවල් තමයි. නමුත් ඒගොල්ලෝ මේ ඒක ඉස්මතු කරලා පෙන්නනවා. මම කියන්නේ මහායාන බුද්ධ ආගම ඔක්කොම කියලා. නමුත් මේකේ දර්ශනේ හදාගන්නයි කියනවා. අපි කලයක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් කලිය කියන්නේ මැටි භාජනයේතනේ. නමුත් වැඩ ගන්න ඒක ඇතුළේ තියෙන හිස්තනින්නේ. වතුර කියන්නේ කලයේ තියෙන හිස්තනින්නේ. දැන් කලයේ බිඳුනයි කියලා ඇතුළේ තියෙන හිස්තැන්න මොනවත් වෙනවද කියලා. අපි කලයේ බිඳිනවා. මැටි ටික කඩලා යනවා. මොකද වෙන්නේ අවකාශ ධාතුවේ? මේක තිබෙත් නෑ ඒකට මොකද වෙන්නේ නැහැ. ඒ නිසා තිබුණ දෙයක් නැතුණයි කියලා පශ්චාත්තාවයක් වෙනව නෙන්නේ අපේ කලයේ හැදී තියෙන මැටි කට්ටිය විතරයි. නමුත් අවකාශ ධාතුවේ මොකුත් වෙන්නේ නැහැ. අපි කියන්නේ මේ ශාලාව තිබ්බා. මේක දඩහාන් ගාලා බෝම්බයක් කරනවා. මේක සුන්නත් දූල වෙලා ගියා. මේකේ මැද තිබුණ හිස්තරට මොකක්ද වෙනවද? අපි කාමරේ කියලා බලන්න මේ බිත්ති ටිකයි වහලේ මේ අනම්මන ටික නේ. ඒක නෙමෙයි කාමරේක රූම් කියන එකේ අදහස. මේ අද තියෙන හිස්තන. නැත්නම් අපි රූම් එකක් කියලා කියනකොට හිතන්නේ කාමරේ බිත්ති හතරක් නේ. වහලයක් නේ. ඒව කඩලා ගියාට මැද තියෙන හිස්තන මොකුත් වෙන්නේ නැහැ. ඒක නඩත්තු කරන්න කවුරවත් ඕනෙත් නැහැ. මේ අවාසනාවට වෙලා තියෙන මේ කාමරේ අවුරුදු 100ක් පාවිච්චි කරත් අපි හිතන දකින්නේ නැහැ. අපි දකින්නේ මේ කාමරේට එන දොරවල් යන දොරවල් වාහලේ ලස්සන, පිටිවල ලස්සන, මේක කොන්ක්‍රීට්ද, ගඩොල්ද කියලා බලනවා විසක්ක. ඉස්තනේ ওই නම්බුනාගම් මොකක්වත් නැහැ. ඒ නිසා හිස්තන අගය කරන එක නාස්තික වාදයක්, උච්ඡේද වාදයක් කියලා තමයි සාමාන්‍ය මිනිස්සු ගන්නේ. හම්බ කරනවා කියලා කියන්නේ හිස්තන හම්බ කිරීම නෙවෙයි. මේ ඉත්තනේ පුරෝණ කක්කවලට තමයි අපි හම්බ කරනවා කියන්නේ. මනින්නේ කිරන්න පුළුවන් දිගපල්ල තියෙන වර්ණ සංඨාන කියන දේවල් අපි හම්බ කරන්නේ. එතකොට අර හිතන අඩු වෙන එක තමයි වෙන්නේ. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ ඇති දේෙන් නැති තැනට ඕලාරික අත්පටිලාවෙන් රූපෙට ඇවිල්ලා රූපෙන් අරූපෙට යනවා. ඒකේ යන්නේ අර එතන පියවර 3යි මේකේ පියවර 7-8ක් වෙන්නේ. දැන් මේ ආකාශ ධාතුව කියන එක භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. භාවනා නොකරන අයටත් ඒක තියෙනවා. අපි මනුස්ස ශරීරෙක හිල් නමයක් තියෙනවානේ. ඒ හිල් ටික නෙවෙයි වැදගත්ම දේ. ඇස් කුරයක් තියෙනවා, කන් කුර, නාස කුර, ජීව. ඕ පුංචි පුංචි හිල් කියලා හින්දුවක් තියෙනවා. ඕකට නෙමේ ප්‍රේමයේ තියෙන ඕකනේ ළමයි හම්බ වෙන්නේ. මස් වලින් නෙවෙයිනේ. නමුත් අපි අපිට ඒක නෙවෙයි ඕන කරලා තියෙන්නේ. අපිට මේ හැම ලස්සන කරන කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන ওই පහනේ උපවට්ටම් දාන්නේ. ওই හිල් එකක්වත් උපවට්ටම් වෙන්නේ නැහැ ඒ ටික තමයි දෙල්ලම් කැල්ල තියෙන්නේ. ඒ දෙබල භාෂාවෙන් කියනවා චින්න චින්න ආසයි කියලා. පුංචි පුංචි ආසාවල් ටිකක් තියෙනවා. සිංහලෙන් කියලා කියනවා පුංචි පුංචි හිල් කියලා. ඉතින් අපිට මේවා පේන්නේ බලන්න කටේ තියෙන ඇතුලේ තියෙන අවකාශයේ අස්කෝර දින මරුණයි කියලා මොකුත් වෙනවද කියලා බලන්න. කටේ තියෙන අවකාශයට මොකුත් වෙනවද? කටටයි තොල් වලටයි දත් වලටයි මොකක් හරි වෙයි. දැන් අවකාශයට මොකුත් වෙන්නේ නැහැ. ඒක අවකාශයට එකතු වෙනවා. ඒක දැනගන්න භාවනා කරන්නවත් ත්‍රිපිටකය දැනගන්නවත් පටිච්චසමුපාදය දැනගන්නවත් මොකක්වත් අවශ්‍ය නැහැ. හැබැයි මේ වගේ භාවනා කරලා අනුක්‍රමයෙන් එතෙන්ට ගිය කෙනාට තේරෙනවා මේ බුදුහාමුදුරුව අපි අඬ ගහගෙන යන ගමන. එතෙන්ට ගියේ නැත්තම් අපි අවකාශයේ දකින්නේ ශූන්‍ය දෙයක් විදියට නැතිවීමක් විදියට බංකොලොත් භාවයක් විදියට හූනියමක් විදියට. නමුත් නිවනට යන්න නම් අත්‍යවශ්‍යයෙන් තේරුම් ගන්න ඕනේ පටවි ධාතුව තේරුම් ගන්න නම් පටවි ධාතුවේ අභාව ප්‍රඥප්තිය වෙන ආකාශ ධාතුව සාපේක්ෂව තමයි පටවි ධාතුව තියෙන්නේ. පටවි ධාතුවට සාපේක්ෂව ආකාශ ධාතුවේ ශුන්‍යතාවය වැඩි. නමුත් අද කියන අද ප්‍රති බුදුජානකගේ මේ පාඨයේදී සඳහන් කරන විදිහට මේ ශූන්‍යතාවයේ ඉඳදී ඒකේ නුරුස්නා ගතියක් එනවා. ඒකේ එනවා දරත පරිලා. ඒ මොකද තමන් භාවනා කරනකොට යම් වෙලාවකට හිත මේ ආනාපානෙ ගෙවිලා එහෙම නැත්නම් ආශ්‍රත වම දකුණ ගෙවිලා ඒ හිස්තැන්න යනකොට මහා පාළු ගතියක් එන්න පටන් ගන්නවා. මහා කම්මැලිකමක් එන්න පටන් ගන්නවා. මේ සිනගක් එක්ක භාවනා කරලා තමන් තනි වුණා කොටු වුණා වගේ නිකන් රැහෙන් එලවල දැම්මා වගේ එහෙම නැත්නම් අවුට්කාස්ටිං වගේ මොකද්ද ඕ ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒකට ඒක නා කරන්නේ හයියෙන් පොළව හප්ප හප්ප ආය විදිනවා. එනිසා හුස්ම හයියෙන් ගන්න හදනවා. මොකද එයාගේ මමයට ඉන්න පුළුවන්නේ මමයට ප්‍රතිෂ්ඨාව ලැබෙන්නේ පඨවි ධාතුවේ මිස ආකාශ ධාතුවේ නෙවෙයි. ආකාශ ධාතුවේ මමයට ලගින්න පොලක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේක ටිකක් කියනවා කල් වැඩි ඇති ඉස්සරහට නැවතත් කියන්නේ ආකාශ ධාතුව තියෙනවා කියලා පෙන්වන්නට නිදර්ශනයක් නැහැ. පඨවි ධාතුව තියෙනවා කියලා කියන්න බලන මේක 3 dimensional මේක වර්ණයක් තියෙනවා සටහනක් තියෙනවා බරක් තියෙනවා එක එක ඒවට ආවේනික ලක්ෂණ තියෙනවානේ. ආකාශ ධාතුවේ. ඒ ලක්ෂණ වල අභාවයේ තියෙන. ඉතින් ඒ නිසා අර මෙතෙක් කල්ම සංසාරේ මේ හැප්පෙන දේවල් මේ පටවි ධාතු අල්ලන තොරන් ගහ ගහ කතන්දර ගොත ගොත ෆැබ්‍රිකේට් කර කර ගිය කෙනාට මේකට අහම්බෙන් ගියත් දැනගෙන ගියත් පාළු ගතියත් අනි ගතියත් දැනෙනවා. ඒක බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ ඒක දරතයක් පරිලායයක් විදියට. එතකොට යාට හිතෙනවා මේ ආකාශ ධාතුවේ තියෙන සාපේක්ෂ ශූන්‍යතාවයේ හිග ගතිය වෙනුවට විඥාන ධාතුව. එයි සම්බන්ධතාවය කියලා අහුවට අපිට තේරෙන්නේ කොහොමද මේ ආකාශ ධාතුවේ විඥාන ධාතුවට යන්නේ කියලා. මට හිතෙනවා ඒ පුරුකට ඒ හිගේට මෙන්න මෙහෙම කිහිතා කියන්න. කැමතිනම් බාර ගන්න ඕන නැත්නම් නැති වෙන්න පුළුවන්. දැන් අපි ඔය හිස් තැනකට ආව නැත්නම් භාවනා කරලා හුස්ම ගෙවම් කරලා වම දකුණ ගෙවම් කරලා අපි යම් වෙලාවක අර ඒ පාළු මේකට මම කියන්නේ සීමාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොවක්. නමුත් මේක හරි බය හිතෙනවනේ. තනි වුණ ගතියක් දැනෙනවනේ. ඉතින් ඒක නිසා එයා කැමැති අර ඊට ඉස්සලා තිබුණු දෙතිස් කුණපෙටයි, පඨවි ධාතුවටයි, වම දකුණටයි, ආස්වාද ප්‍රසවාසයටයි. ඒ නිසා හිස්තැනට ගියත් ඒක තුල සමන්ට අධිරාජ්‍ය පිහිටව ගන්න බෑනේ. ඌඩාරම ගහ ගන්න බෑනේ. පැදුර දිගා ගන්න බෑනේ. ආපහු යන්න හදනවා හිටපු හුස්ම බලන්න. හිටපු වම දකුණ බලන්න. ඉතින් මේ දෙක අතර මේ වෙනසෙදී මේ ජීවිතේ නිවන් දකින්න කැමති කට්ටිය රූපේ නැත්තම් පරිවිධාත වෙනට හිස්තැනට ඡන්ද දෙනවා. එහෙම නැතුව කයට ජීවිතයට ආසකත්තිය හිස්තට වෙනුවට අර මනින්ද ගිරන්න පුළුවන් 3 dimensional matter කියන එකට ද්‍රව්‍ය වලට රූපෙට යනවා. ඒ නිසා රූපේ සහ අරූපේ අතර හිත පුදුම තඩමාරුවකට යනවා. මේ තඩමාරුවකට ගිහිල්ලා ගන්න රූපය හොඳද අරූපෙට වැඩිය අරූපය හොඳද රූපෙට වැඩිය කියන එක මේ ජීවිතේ අපේ තීන්දුවක් නෙවෙයි. මේක සංසාරයෙන් ගෙනාවු සංසාර ලක්ෂණයක්. ඒ පාළු ගතියට අවකාශයට ගියාම සමහරුන්ට ඒක තනිකන් දෝෂයක් වෙනවා. මහා කම්මැලිකම මුස්පෙන්තුවක් වෙනවා. තව සමහරකට හිතෙනවා අනේ තිබුණු කරදර මොකක්වත් නැහැ. මෙච්චර ඉක්මනට මගේ හිත සීමාවල් නැති වැටකොට බැමි නැති ස්ථනකට ගියා කියලා. මෙන්න මේ දෙක අතර හිත අගයන් ආඩම්බරෙන් දීලා බලනකොට ආගමානුරූපෝ ගියේ කෙනා වස්තුවට තමයි කැමති. ආගම වෙනුවට ධර්මයේ ගත්ත කෙනා භාවනා වෙනුවට විපස්සනාව ගත්ත එකනා අර හිස්තැනට කැමැත්තක් ඇති කරගන්නවා ඒක ටිකක් අමෝරයි ඒක ටිකක් යෝනිසෝමනසිකාරයි ඒක කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන ඒ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියනවා කියනවා දන්නේ කාට වැඩි හොඳ නොදන්නේ කා කියලා කියලා රිස්තැනට යනවා නමුත් දැන් මේ හිස්තැනේ ඉන්නකොටත් අර කොච්චර කෙරුවක්වත් දැනෙනවනේ මෙතන නිකන් තනි වෙච්ච පාළු වෙච්ච ගතිය. ඒකට විඥාණයට ගියාම එයාට තේරෙනවා දැන් මේ විඥාණය Tamange පාලන බලය තහවුරු කරන්නේ කොහොමද? රූපෙට කැමතිද අරූපෙට කැමතිද කියන මේ මාරු. ඉතින් ඒක භාවනා ලෝකයේ හරි ලස්සන තැනක්. සමහර ලස්සනට විස්තර කරනලා හිතන ආපුවම කියනවා ඉවරයි මගේ භාවනා ඉවරයි මට නිින්ද වැටෙනවා බෙල්ල කඩා වැටෙනවා ඉරියව පවත්වා ගන්න බැරි වුණා අනේ මාව කොට ගන්නටි කියලා. තව සමහරු කියනවා මේ රූපෙමයි හොඳ ඒ රූපේ මට හොයාගන්න විදිහක් නැහැ. අනේ ස්වාමීන් වහන්සේ මේ ඉස්සන්න ගියාට පස්සේ මම දැන් මොකද කරන්න ඕනේ? දැන් මම ඇට ඉන්න තැනක් නැහැ මෙතන. මම ඇට ලැබුම් පොලක් නැහැ. ඉතින් මං කියනවා මම හොයනවා දැන් කක්ක පැකට් එකක්. මමයට කක්ක නැතුව ඉන්න බෑ. එයා අහනවා ස්වාමීන් වහන්සේ කොයි කඩේද කක්ක පැකට් ගන්න තියෙන්නේ කියලා. ඕගොල්ලෝ කියලා බලන්න ඕනේ මා ඕනේ සුපර් මාකට් එකේ කක්ක කක්ක පැකට් නැහැනේ. ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. ඔය සුපර් මාකට් එකට ගියත් නැහැ. මේ රෑ 11ට 12ට ලියන්නේ. අනේ ස්වාමීන් මම පාළු තැනකට ගියා දැන් මම මොකද කරන්නේ? දැන් මම යට läග ගන්න තැනක් නැහැ. මම යට කියන්න නිදර්ශනයක් නැහැ. එතකොට බබ අපි දන්න දහංගට සේරම දාලා ඥාණයෙන් හෝ බලපුලුවන්කාරකමින් ආයතරයක් අර මමයට පොහොර දාන්න හදනවා. එතකොට අපිට රූපේ තමයි තියෙන්නේ කිට්ටු මාසන්නේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ දෙක අතර තියෙන මේ මේ රූපය සහ අරූපය. මේක සමානලට රූපය සහ සූක්ෂම රූප කියලා කියනවා. මේක තමයි Newtonian physics and Einstein physics කියලා කියන්නේ. නිව්ටෝනියන් ෆිසික්ස් 100%ක්ම රූපේ තමයි. ඒක 3 dimensional. ඒක specific gravity තියෙනවා. ඒකට ආවර්ත්‍ය වගේ අපි දන්නවා මෙයා මූලධර්මයක් නම් මෙතන තමයි ප්ලේස් කරන්න ඕනේ. නමුත් මේ රූපෙට තියෙන දේවල් කඩනකොට ඩෝල්ටන් කියන විද්‍යාඥයා හොයාගත්ත ඒක අණු වලට තමයි කඩන්න පුළුවන්. ඊට වෙඩිය කඩන්න බෑ. ඒගොල්ලෝ ඊට වෙනසක් දෙයන්නාන්ත ඉන්නේ අණුවේ කියලා. නමුත් ටික කාලයක් යනකොට දැන් අපි ඉස්කෝලේ යන කාලේට අණුව පරමාණු වලට කැඩුනා. දැන් ගෝඩ් පාටිකල් එක වෙලා තියෙන්නේ අණුව නෙමෙයි පරමාණු. ඊට පස්සේ කැතෝඩ කිරණ මාර්ගයෙන් දැන් ඔය සර්ට් කියලා විද්‍යා ආයතනයක් තියෙනවා මේ ඩෙස්ට් එකේ කියන යුරෝප් වල ඒකේ අණු පරමාණුක කොටසුත් කඩ කඩ බලනවා. බලනකොට ඉතින් ද්‍රව්‍යයක් නැහැ. එතන තියෙන්නේ එනර්ජි වේව් එකක්. ඒකේ සටහනක් නැහැ. ඒක ඒක නන් ලෝකල්. මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා නිකන් වලාකුලක් වගේ පේනවා. එයාට මේ බලන්න බෑ මේ මේ අතින් අල්ලලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඔතෙන් ආවට පස්සේ නිව්ටන් පප්ප පරණයි. ඒ වුණාට මේගොල්ලෝ තාම පරණ පච ටිකම තමයි කළු ලෑල්ලේ උගන්වන්නේ. මෙතනත් ඇති ෆිසික්ස් මාස්ටර්ස්ලා. අර පොඩි උඩු ගණන පරණ පචේම තමයි. දැන් එහෙන් ඒක එහාට ගිහිල්ලා අනුපරමාණු කොටස් වලට ගියාට පස්සේ ඒකට ද්‍රව්‍ය කියලා කියාගන්න බෑ. ද්‍රව්‍ය වල තියෙන්නේ රේකී ගමනක්. එනර්ජි වල තියෙන වේව් ඇක්ෂන් එකක්. ඒ වේව් ඇක්ෂන් එක තමයි ඔක්කොටම පොදුව තියෙන්නේ. ඒකෙන් තමයි ගෑනු හැදෙන්නේ, පිරිමි හැදෙන්නේ, හයිඩ්‍රජන් හැදෙන්නේ, හීලියම් හැදෙන්නේ, කොයි එක ආවත් අණුපරමාණුක ඒව දන්නෙත් නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන දන්නේ මම ඉන්නේ පණ තියෙන ශරීරයකද නැද්ද කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මම ඉන්නේ හීලියම් එකේද නැත්නම් හයිඩ්‍රජන් නැගේද ඔක්සිජන් නැගේද කියලා දන්නේ නැහැ. මොකද ඒව ඔක්කොම සමානයි. ඉතින් ඒක නිසා මේ අද්‍රව්‍යයට ගිය ගමන් ඒ කෙනාට කුඤ්ඤ ගහගන්න තැනක් නැති වෙනවා. ඒකට බුදුරජාණන් කියන්නේ අපපතිච්ඡං කියලා. ඒ වගේම අනාරම්මන. එයා පෙන්වන්න ලකුණක් නැහැ. ඉතින් මෙතෙන් ගියාට පස්සේ ඒ කෙනාගේ මමයට ඉඳුන් හිටුන් නැතුව යනවා. ඉතින් එයා බොහෝ විට ආය රූපේ පිළිසරණ හොයනවා. ඒව නැත්නම් භව සංඥා භව භව රාගයකට කැමති වෙනවා. කාම රාග, භව රාග, විභව රාග කියලා. ඔකදී ඔය ඒටි අරත් මහත්තයා ළඟදී නැති වුණා සරෝදේ එයා යාගේ චරිත කතාවලිය පොතත් දැම්මේ භව තණ්හා කියලා. අර කාම තණ්හාව නෙවෙයි කියන්න ඕනේ. ඒ වුණත් එයා මේ ක්‍රියාත්මක වෙන්නේ නිවන් දැකලා නෙවෙයිනේ. භව තණ්හා පිටු මම හිතන්නේ වොලියම්ස් තුනක් හතරක් ලිව්වා. එනිසා අපි මේ නටන නැකිල්ලේ අපි දැන් ඉස්සලා නැතුව කාම ලෝකේ දැන් නටනවා රූප ලෝකේ ඊට පස්සේ අරූප ලෝකෙට ගියාට පස්සේ මට කියලා කුට්ටිය කඩා ගන්න බෑ. මම යටි ඉන්න තැනක් නැහැ. මම හරිය අසරණ වෙනවා. එතෙන්දි විඥාණය මම යගේ තියෙන අන්තිම දැක්චිම වෙනකොට බැරිම වෙනකොට මම රැඳෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එකේ විඥානයේ තමයි. ඕකද Hindu ආගමේ මේ මමයට කෝෂ පහක් තියෙනවා පිටම කෝෂේ රූපේ දෙවෙනි එක වේදනාව තුන සංඥාව හතර සංස්කාර ඇතුළෙම තියෙන්නේ හරියට දන්ත ධාතුන් වංශෙත් අහලා තියෙනවද මන් දන්නේ නැහැ කරඬු හතක් යට ඉන්නේ වැඩ ඉන්නේ කියලා කියනවනේ අඩියම තියෙන්නේ විඥාන ධාතුව විඥානයේ කරන්නේම මොනවා හරි දහංගටයක් දාලා තමන්ගේ පැවැත්ම ස්ථිර කරගන්න හදනවා ඒ නිසා විඥාණයට පේනවා මේ ආකාශ ධාතුවට වැඩිය රූපෙට නැත්තම් එහෙම නැත්තම් මොනවද කියන්නේ? පඨවි ධාතුව විඥාණයට කුණ්‍ය ගහ ගන්න පුළුවන් කියලා. නිසා ආකාශ ධාතුවට ගිය කෙනාටත් මේ විඥානයේ ට්‍රික් එක විඥානේ කරන්නේ නිතරම දෙකට බෙදලා ගැටුමක් ඇති කරන එක. සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් විඥානයේ ප්‍රධාන කෘත්‍යය තමයි මම සහ මම නොවේ කියලා ભેදයක් හදන එක. ඊට පස්සේ උඹලට එන ගැහිච්චාවයි මම කොහොමද රැකෙන්නේ. ඒකනේ අධිරාජ්‍යවාදී කියන්නේ. ඉතින් අපි ළඟ ඒක නෑ කියන්න බෑ. නිසා මේ විඥානයේ බලන්නේම යාගේ බල අධිකාරිය ජුරිස්ඩික්ෂන් එක එහෙම නැත්නම් වැයික්‍ය විවිධකන යනකොට මොනවා හරි දහං ගැටයක් දාලා නැවත තහවුරු වෙන්න හදනවා. ඒක තමයි යෝගාවචරය අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් මම මොකද කරන්නේ කියලා. දැන් මට මම යට ඉන්න තරක් නැහැ. අනේ මම මට ඉන්න නම් කක්ක පැකට් එකක් ඕන. කෙලස් ටිකක් ඕන. කොහෙන්ද දෙන්නේ කියලා. ඉතින් ඒ යෝගාවචරයට මොනවා කිව්වත් හරියන්නේ නැහැ. ඕ දිගටම ආකාශ ධාතුයේම පట్టල වෙන්න කිව්වොත් එයා අරූපෙට ප්‍රිය කරනවා රූපෙට වෛර කරනවා. එයාගේ මන අපිට ඊට දුන්නොත් එයා රූපෙට වෛර ආස කරනවා අරූපෙට අකමැති වෙනවා. මේ දෙක අතර මැද මේ විඥානීය ට්‍රික් එක තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් විස්තර කරනකොට විස්තර කරන්නේ විඥානය හරියට මේ මාෆියා ඕගනයිසේෂන් එක ලොක්කවන්නේ. විඥානයේ කවදාවත් නරක වැඩ කරන්නේ නැහැ. මාපියා සංගමයේ කියන ලෝක කවදාකවත් එළියට බහැලා කුඩු විකුණන්නෙත් නැහැ, කුලිහේ වායෙක් වෙන්නෙත් නැහැ. එයා ඕඩර්ස් දෙන එක විතරයි කරන්නේ. ඊට පස්සේ ආයෝගේ ඕඩර්ස් ක්‍රියාත්මක කරන්නේ ඔය ඩීලර්ස්ලා. ඒගොල්ලෝ ලොක්ක කවුද කියලා දන්නෙත් නැහැ. ඒ අතරමැද සම්පූර්ණ සාකච්ඡාව යන්නේ රහස් භාෂාවකින්. කිසිම ඩීලර් කෙනෙකුට දැනගන්න බෑ, කුලිහේ වායෙකුට දැනගන්න බෑ සංවිධානයේ ලොක්ක කවුද කියලා. ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල සමාජලාට පෙන්නනවා මිනිහාගේ මේ ඔළුව පෙන්නන්න නැතුව යට කෑල්ල විතරක් පෙන්නනවා පූසෙක් අතක කරලා ඉන්නවා. හරිම සුන්දර ජීවිතයක් ගත කරා. ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවා. ඒ ඩිරෙක්ටර් බෝඩ් එකේ කියනවා ඔබ මේ වැඩේ කරන්න ඔබ මේ වැඩේ කරන්න මේ වැඩේ කරන්න. ඒගොල්ලන්ට ඔක්කොම පහසුකම් ටික දීලා තියෙනවා. යම් කිසි කෙනෙක්වත් මේක අසාධාරණයි ඒක හොඳ නෑ නේ කිව්වොත් බොත්තම තද කරපුවාම මේ මනුස්සයා පිටින් පොටුවේ යටට යනවා අන්තිමට පුටු විතරක් උඩට එනවා. ඒ තරම් බලය තියෙනවා මේ විඥාණයට. මේ අපි නටන නාටකෙමේ ඔක්කොම ගේම් ප්ලෑන් එක තියෙන එතන. මේ විඥාණය කියන මේ හොරමුලේ නායකයා අල්ලන්න ඕනේ නෑ. එයා කවුද කියලා ප්‍රසිද්ධ වුණොත් ඇති සමහරට එයා රජයේ ඇමතිවරයෙක් වෙන්න ඉඩ තියෙනවා. එයා සමහරට පොලිස්පති වෙන්නත් ඉඩ තියෙනවා. ඉන්නේ බොහොම වටිනා ජොබ් එකක. හැබැයි රාජ සංවිධානයේ ප්‍රධාන නායකයා. අපි මෙතෙක් ගහපු කිසිම ගේමක සංසාරේ මේ විඥානය අල්ලන්න අපි කිසි වෙලාවක හේතු වෙන්නේ අපි කිව්වේ විඥාණයට දාසකම් කරපේක තමයි. පහඳින එක තමයි. එයාට අවශ්‍ය දේ දෙන එක තමයි. නමුත් අපි කවදාවත් ප්‍රශ්න කරලා නැහැ. මේ විඥානීය මගේ සුභසිද්ධිය සඳහා වැඩ කරනවද නැත්නම් එයා එයාගේ පැවැත්ම සඳහා වැඩ කරනවද කියලා. It never thinks about and facilitate your well-being. ඒක කරන්නේම එයාගේ පැවැත්ම සඳහා, සංසාරේ පැවැත්ම සඳහා අපිව දාස භාවයෙන් පාවිච්චි කරනවා. ඉතින් අපි මේ විඥානයේ සදාකාලිකයි කියලා, සස්සතයි කියලා මේක රකින්න තමයි යන්නේ. හැබැයි මේ දිග බලලා දැනගන්න නෙවෙයි කරන්නේ. ඉතින් ඒක නිසා යම් කෙනෙක් විඥානයේ කියන එක එහෙම කියන්න අමාරුයි පාටක් ගඳක් රසක් පෙන්නලා ඒක දැක්කත් <clears throat> එයා කවදාකවත් වැරද්දක් කරලා නැහැ. එයා කරලා තියෙන්නේ අර හොර කණ්ඩායමකට නායකත්වයේ දීපක විතරයි. එයා ෆීල්ඩ් එකට බහැලා අතේ පස් කාගෙන ලේ ගාගෙන කඩු කිරිච්චි පිස්තෝල පාවිච්චි කරලා සයනයිඩ් කරලා පාවිච්චි කරලා නැහැ. ඉතින් ඒ විඥාණය සදේවිතං නෑ චූල තණ්හා සංකේ සූත්‍රයේදී ඒ විඥාණය සන්දාවති සංසරති අනඤ්ඤං කියලා සාති කියලා භික්ෂුවක් තේරුම් ගන්නවා ඒක හැමදාම මුළු සංසාරේ පුරාවටම රැය ඉඳලා එළි වෙනකම් විඥානේ තියෙනවා සන්ධාවති සංසරති එයාම තමයි මේ යන්නේ එයාම තමයි මම පුංචි කාලෙත් මට තිබුණේ අවුරුදු 10 දිත් තිබුණේ යාමයි 20 දිත් යාමයි 30 දිත් යාමයි 40 දිත් යාමයි අනඤ්ඤං එයාමයි කියලා අපි මේ විඥානයේ දිගට පවතින මුළු වැඩ ඔක්කොම හරහා යන නූලක් වගේ කියන එකක් කියලා මේ සාති භික්ෂුව ප්‍රසිද්ධිය ප්‍රකාශයටපත් කරනවා එතකොට අනික් සංඝවංශලා කියනවා අයිසුතුගෙම කියන්න එපා සර්වඥාන්සේ එහෙම දෙයක් කියලා නැහැ. ඒක නිසා ඒක විරසකයි කියලා. එයා කිව්වට අහන්නේ නැහැ. සංඥා කිව්වට අහන්නේ නැහැ. පස්සේ බුදුරජාණන්සේ ඉදිරියට ගෙනියනවා. ගෙනිච්චට පස්සේ කියනවා මොඩියෝ විඥාණයට පාදක වෙන්නා වූ අවිද්‍යා සංස්කාර කියන දේවලුත් අනිත්‍ය නම් එහෙම අනිත්‍ය දෙයකින් හටගන්න විද්‍යා විඥාණය කොහොමද බන් නිට්ටය වෙන්නේ? කවුද උඹට ওই බණ කිව්වේ? කියලා සති භික්ෂුව නෙමෙයි මෙයා සාති භික්ෂුව. සාති භික්ෂුවගේ වචනේ. ඒක නැති කරන්න බුදුජානක කිව්වට හැම බෞද්ධයෙක්ම මේ ලනුව කාරණේ තියෙන. නැත්තම් බෞද්ධයන්ට පුළුවන් ද සිංහල බුද්ධ ආගම රකින්න. බෞද්ධයන්ට පුළුවන් ද මේක මේ අපේ දරුවන්ට ගෙනියන්න ඕනේ මෙහෙම ගෙනියන්න ඕනේ කියලා හරුපයක් රකින්න බෑනේ. ඔබ මේ සංසාරේ ඉපදුණා නම් ඔබ නිවන් දකින්න බලපන්. ඔබට මේකේ පැවැත්ම බලන්න හදනවා නම් ඒකට උදව් කරන්නේ විඥානයයි ඔය මායයයි තමයි. ඒක ලස්සනට විස්තර කරලා තියෙනවා මම කිව්වට ලස්සනව කිව්වට ඒක විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා මාක්ස් වේබ කියන එක නා ආගමික ඉතිහාසය කියන පොතේ. ආගම පටන් ගන්න සාස්ත්‍රුන් වහන්සේ ඉන්නකම් මොකද්ද ආගමක් තියෙනවා. සාස්ත්‍රුන් වහන්සේ නැති වුණාට පස්සේ මේ ත්‍රිපිටකේ රකින්න ඕනේ සංඝයා රකින්න ඕනේ පන්සල රකින්න ඕනේ බුද්ධ ආගම රකින්න ඕනේ ථේරවාදය රකින්න ඕනේ අරකින් ආරක්ෂා කරන්න ඕනේ කියලා මේගොල්ල හදා ගන්නවා පුංචි පුංචි බලකඩවලු මේක විශාල විප්ලවයකට ලක් වුණා කාර්මික විප්ලවයත් එක්ක මිනිසුන්ට කතෝලික සභාවකට එහෙම හරි අමාරු වුණා පැවැත්මක් තියාගෙන යන්න මොකද විද්‍යාව ජයගත්තනේ කෝටි ගණන් දේවල් නිෂ්පාදනය කරන පටන් අරගත්තා. ඊට පස්සේ හැම ආගමක්ම අර්ථකථන වෙනස් කරා. එතන තුන්වෙනි ස්ටේජ් එක ඊට පස්සේ දැන් නියෝ ක්ලාසිකල් නියෝ ඉවොලූෂන් කියලා දැන් තාක්ෂණයත් එක්ක හැම ආගමකම පදමාරු කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. නමුත් ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද්ද ක්‍රමයකට. ඒ නිසා ආගමයි ධර්මයයි කියන දෙක වෙන් කරගත්තයි කියලා කිව්වනම් ඒක ටිකක් නාස්තික වාදයක් වෙනවා. ගඟදිගේ ඉහළට යන ක්‍රමයක් වෙනවා. අපි මේ දන්න සම්ප්‍රදාය රැකීම කියලා කියන්නෙම අපි කාටදෝ පහඳිනවයි කියන්නේ. අනිවාර්යයෙන්ම රකින්න හදන්නේ විඥාන සාති භික්ෂුව කිව්වා වගේ. අන්ධාවිතං සංසරතං අනඤ්ඤං. යාමයි උදේ රැ බුදියා ගන්න යාමයි හිත උදේ නැගිටින්නේ. එයා තමයි මේ භව සරවණ භව කියලා කියන්නේ භවයේ හසුරවන කෙනා මෙයා කියලා. ඒ වගේම වෙන කෙනෙක් නෙමෙයි. අනන්‍ය කියලා කියන්නේ අනන්‍යතාවය කියන්නේ උඹ නෙමෙයි මේ මම. හැම කෙනාගේම අඩියෙම තියෙන තුප්පහිකම තමයි ඔය. උඹට එන ගහපිය මට ප්‍රශ්නයක් නැහැ මම රකින්න ඕන. සමා වෙන්න ඒවා කියනවාට. අපිට තියෙන මේ බය කොච්චරද කියනවනම් ඕන කෙනෙකුට මොන හෙනේ ගැහුවත් ඒකෙත් මම රකින්න ඕනේ කියලා ඒ කුප්පකම තමයි පු탁ජනකමේ අත්‍යන්ත ලක්ෂණය. මොකද යාට පේනවා රැකිය යුත්තක් තියෙනවා මගේ බෝධිය කියලා එකක් තියෙනවා මගේ අනන්‍යතාවය කියලා එකක් තියෙනවා මට ඩෙන්ටි කාඩ් එක කියලා එකක් තියෙනවා මට බැංක් account එකක් තියෙනවා මගේ වස්තු තියෙනවා මේව කවුද බලන්නේ? ඒව ටික මම බලන්න ඉපා. අමාරුයි හම්බ කරගත්ත දේවල්. ඔක්කොම ආමිෂි. ඒ නිසා මේ ආකාශ ධාතුවේ ඉඳලා විඥාණයට යනකොට හොඳ තීක්ෂණ බුද්ධිය තියෙන කෙනා දන්නවා ආකාශය කියන්නේ නාස්තික ප්‍රඥප්තිය වස්තු රූප කියලා කියන්නේ ආස්තික ප්‍රඥප්තිය දක්වන්න පුළුවන් එකක් නිදර්ශන පෙන්වන්න පුළුවන් එකක් පදනමක් ගන්න පුළුවන් එකක් මේ දෙක අතර විඥානය ගහනවා දහං ගැටයක් ඒක හරි අමාරුයි ෆිලොසොෆිකලි නැත්නම් දාර්ශනිකව හෝ ආගමනුරූපව හෝ භයානකම දේ තමයි සමෝහයක් ඉන්න තැන මේක කවදාවත් කියලා දෙන්න බෑ මම දැන් මෙතන කියන උපමානය තුල විතරක් කෙනෙකුට self reflection කරලා මේ කියන කුප්ප ගති මයි ළඟ තියෙනවද නැත්නම් කුප්ප ගති වල තමයි මමයා කියන්නේ. ආය වෙන මොකක්වත් නැහැ. මමයා කියන එකේ ගන්න හොදලා ගන්න මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ආන්න ඒක පේන්න පටන් අර ගන්නවා මේ හිස්තැනකට ගියාට පස්සේ. එතකොට යා මේ විඥාණය කරන මේ කැත ගතිය දකින්න කැමති නැහැ. මම එහෙම නෙවෙයි මම සුද්ධවන්තෙක් කියලානේ ඉන්නේ. මම සිල් රැකපු දාන දීපු මම භාවනා කරන මට අනික් කටියට රූප ධාතු විතර මට අරූපිටත් යන්න පුළුවන් වුණා ඒගොල්ලෝ ගෙදර යන්නේ මේ රූපය අල්ලගෙන මම නෑ මම දැන් ආකාසානං ඡායතනෙ ඉන්නේ කියලා ඕන්න ගෙදර වලට ගිහිල්ලා අර හතර පහේ නැති වෙනසුන බයිලා කියන්න පටන් අර මිනිස්සු මුට්ටිය නමන ඔළුවේ තුඹ මේ භාවනා කරලා තොපිට පිස්සු ඇදිලාද කියලා ඔය නිය සංඥා නා සංඥාද කැකිරි පිපිනා කැකිරි පිපිනා ටීචර්ස්ලා තේරෙන්නේ එළියන්නේ. අපි ඉස්කෝලේ ඉන්න කාලේ ශිෂ්‍ය ගුරු කියලා මේ මේ පෝස්ට් එකක් දුන්නා. ඒ කියන්නේ 10 පාස් වෙච්ච අයට ඉස්කෝලේ උගන්වන දුන්නා ට්‍රේනින් කරන්න නැතුව. ඉතින් එහෙම ටීචර් කෙනෙක් ගියලු අන්ඩාතුරු කොරන පැත්ත උගන්වන්න ඉල්ලෙවලා මේ පන්තියේ එළවලු නම් කියනකොට මේ කැකිරි කියලා ලිව්වලු. ඊට පස්සේ ළමයි නැගිටලා ඇහුවලු ටීචර් පිපිඤ්ඤ කියලා කියන්නේ මොනවද කියලා. එනවා මොන හරි ප්‍රශ්න අහගෙන ගැටලි තමයි පිපින්නේ කියන්නේ. ආය උකට වෙනම ලියන්න ඕනේ කියලා හොඳටම අර ළමයට බැලලා. ඊට පස්සේ ළමයා ගෙදර ගිහලා තාත්තට කිව්වලු තාත්තා හේනේ වැවෙනකොට කැකිලි වෙනයිනේ. පිපිඤ්ඤා වෙනයිනේ. ඉතින් මේ ටීචර් කහපාදීලා කියනවා කැකිලි තමයිලු පිපිඤ්ඤා කියන්නේ. පස්සේ මේ ලොකු ඒ තාත්තා ගිහලා ලොකු සර්ට කියලා තියෙනවා. අනේ මේ පොඩි ළමයට ප්‍රශ්නක් තියෙනවා. කැකිලිවට පිපිඤ්ඤා කියන්නේ පිපිඤ්ඤා කියන්නේ කාතර ප්‍රශ්න නැහැ. පස්සේ ගෙන්නලා අර ටීචර් ඇහුවට පස්සේ ඒ ටීචර් දන්නේ නැහැ පිපිඤ්ඤා කියලා ලියන්න. ඉතින් ඒකට කැකිලි කියලා කිව්වා. ඒ දවස්වල පත්තරවල දිග්ගට ගියා කැකිලි පිපිඤ්ඤා ටීචර්ස්ලා කියලා. දැන් අපිත් ඔය විද්‍යා අධ්‍යාපනය කරනකොට අපිට ඔය සංයක මූර්තජ අනම්මනම් ඒව තේරෙන්නේ නැහැ. අදාළ නැහැ මේ වගේ තැනට යනකොට භාෂාවයි ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ එවුව නැතුව කරන්න බෑ. ඒව නිකන් මේ මේ ගොඩ තලමට තොග බිස්නස් කරන්න බෑ. සිල්ලර බිස්නස් බයින්ද ඕනේ. ඒ නිසා මේ ආකාසානං ඡායතන වගේ තැන් වලට යන්න සමූහයක් යන්න බෑ. ඒක නිසා පේලක සාංශ පොතේ කියලා තියෙනවා භාවනා කරන එකන ඝනයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී යුතුය. සෙනගක් එක්ක හිටියොත් ග්‍රාම සංඥාවම තමයි. ඒකෙන් අරඤ්‍ය සංඥාවට එන්නත් ඔය අපිත් එක්ක ඉන්න මේ කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ අයියෝ නෑදෑය උන්දලත් එක්කනම් කිට්ටු කරන්න බෑ. උන්ට පුළුවන් නේ පසරජිත විතරයි. කවදාත් ඉදිරියට තල්ලු කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒක නිකන් නිසාමත් නෙවෙයි ඉතින් ඇත්ත තමයි ඒක. ඔය බුදුජානනාංශේ පහළ වුණාට පස්සේ මුළු සාක්‍ය වන්දෙම හැඳි ගෑවිලාම කියන්නේ. අහලා තියෙනවනේ. එක්කෙනෙක්වත් නැතු කියන්නේ. කෝලිය වංශය ඇවිල්ලා කැටි ගෑවා. බුදුන්සේ තුන් සැරයක් උත්සාහ කරා නැක කරා. බෑ. බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ ඒ වරිගේ රණුවේ ඔක්කොම ඉවරයි. ඒකේ ලකුණක් තමයි මේ ආකාසානං ඡායතන ගිහිල්ලා විඥානය මේකට යන්න දෙන්නේ නැතුව අරූපේ වෙනුවට රූපෙට කැමති වෙනවා රූපේ වෙනුවට අරූපෙට කැමති වෙනවා මේක දෙකට බෙදිලා මේ ස්වභාව ගත්තොත් 50ට 50 50ට 50ටත් නෙමෙයි ඒක ටිකක් අමුතු ප්‍රොපෝෂන් එකක් තියෙන්නේ. ඒ ආකාශයට කැමති නැහැ. ඊට වැඩි කැමති අල්ලන්නේ යමක් කියන ආමිෂයට කැමති. ඉතින් එතන මේ විඥාණය කරන මේ කෘත්‍යය අහු වෙයි කියලා හිතනද වෙස්ටර්න් සයන්ටිස්ට්ලාට? ඔයගොල්ලෝ හිතනවද වෙස්ටර්න් සයිකියාට්‍රිස් වලට අහු වෙයි කියලා මේක? ඒ අක්කු මේ සල්ලි කෑදර පෙරේතයෝනේ. උන් එක එක්කත් මේ බුදුරජාණන් වහන්සේගේ ඕපනායක ධර්මයෙන් ගිහිල්ලා විසුද්ධියක් ලැබලා තියලා පිරිසිදු වෙන්න කතා කරනවද? මුන් කරන්න දැනේ මේ සක්කාය දිට්ඨිය ගන්නවා මේක වෙල්ඩින් කරලා ආයෙ හදලා දීලා හොඳයි ගෙදර ගිහලා තෙල්ලම් කරලා ආයෙත් එන්නකෝ කියලා යවනවා. අනිවාර්යයෙන්ම එනවා තමයි. සයිකියාට්‍රිස් විතරක් නෙවෙයි. මෙඩිකල් සයන්ස් විතරක් නෙවෙයි. සයන්ස් විතරක් නෙවෙයි. ඔය හැම එකේම බොස් පුස්කතියක් තියෙන අදියේ. බොල් ගතියක් මවා බාපු දෙයක්. ඒක ඔක්කොටම ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ඒක ඔක්කොටම නිදර්ශන තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ පෙන්නන ආකාශ ධාතුවට යනකොට එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය අයින් වෙනකොට අනිදස්සනං අපතිට්ඨං. පෙන්නන්ට නිදර්ශනයක් නැහැ. ඒක පිහිටන දරන ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඒකට පාවිච්චි කරන්නේ න ගාදති කියලා. එහෙම කූරක් දාලා බස්සලා කියන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ දැන් අපි ගත්තොත් සමත භාවනාවේදී නම් රූප ධාන හතර ඉවරුනාට පස්සේ අරූප ධාන ඔක්කොම යන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන චෛතසික දෙක මත ඒක තමයි ඔය ආකාසානං ඡායතනෙට පස්සේ විඥානං ඡායතනෙ පෙන්නනවා ඇයි මේ ආකාසාංචායතනේ තියෙද්දි ඒකේ ආදීනව දැකලා ඇයි ඒකේ අඩුපාඩුකම් දැකලා කොහොමද විඥාණයට යන්නේ කියන එක පිළිබඳව දස්ස ලස්සන නිදර්ශනයක් මම ත්‍රිපිටකේ කොහොක්වත් දැකලා නැහැ. මොකද කරලා නෙවෙයි පොත් ලියලා තියෙන්නේ. බුදුජානනාංශේ නම් තමන් වහන්සේගේ අත්දැකීම නෙලියන්නේ. ඉතින් ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා තොම්බෙන් යන්නේ. ඒගොල්ලන් ඒවා විස්තර කරන්න බෑ. ඊට පස්සේ විඥානං ඡායතන ගියාට පස්සේ තේරෙනවා නම් මේ ඇති දේ නැති දේ අතර මේ ගැටයක් දාගෙන මේ පක්ෂ ભેදයක් නිකාය ભેදයක් ભેදේ තමයි මේකේ පළවෙනි වචනේ ඇති කරගත්තට පස්සේ ආට පේනවා මේ හොඳ නරක කියලා දෙකක් තියෙනවනේ හරි වැරදි කියලා දෙකක් තියෙනවනේ ධර්ම අධර්ම කියලා දෙකක් තියෙනවනේ රූප නාම කියලා දෙකක් තියෙනවනේ මේ සේරම විඥානේ දාගත්ත වචන සෙට් එකක් විතරයි ප්‍රകෘතියේ ඒ මොකක්වත් නැහැ. මම දන්නවා ඕගොල්ලන්ට අප්සෙට් යනවා රැට නිින්ද කියලා. බොලේ මම මොකද කරන්නේ? ඉතින් මේක තේරුම් ගත්ත එකේ කියනවා තේරුම් ගත්ත එක්කෙනෙක් නිකන් දර්ශනයකට කියනවා ඔය අරාබිකරේ කියනනේ වෙනමම මේ සාර්යා නීතිය කියලා නිකන් සම්ප්‍රදායක් නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් ඒගොල්ලෝ කියලා තියෙන ඔබ වැරදි වෙලාවත් ඔය දෙයනාසිට විරුද්ධව ගිහිලා නීති පද්ධති කැඩුවොත් එහෙම ඔබ මහා පිච්චෙන අපායකට ගිහිලා දානවා. දැන් මේ තියෙන කාන්තාරෙට එහා යන අපායකට වැටෙනවා. ඔබ සම්පූර්ණ පිච්චිලා යනවා කිය. ඔය මිනිස්සු කාන්තාරේ රස්නෙට බයයිනේ. ඒකෙන් තමයි බය කරන්නේ. ටිබෙට් රටේ කියනවා ටිබෙට් රටේ තියෙන්නේ මේ අන්තිම සීතලනේ. ඒකෙත් තියෙනවනේ මහ ඒකේ කියන ඔබ වැරදි වැඩක් කරද්දී අන්තිම සීතල දැනකට වැටෙනවා ඔබ හිරි වැටේ තමයි මැරෙන්නේ කියලා. එන අරාබිකරයේ දිව්‍ය ලෝකයේ ටිබෙට් රට. ටිබෙට් රටේ දිව්‍ය ලෝකයේ අරාබිකරේ. ওই සංස්කෘති දෙක හැදිලා තියෙන්නේ වෙනස් භූ විෂමතා ලක්ෂණ මත. ඒ හැම සුද්ධ ලියවිල්ලකටම රිංගලා තියෙනවා. ඉතින් අපි හැදිච්ච පරිසරයේ අපි ආවේ නිවර්තන කලාපයක ඉඳලා නම් එහෙම නැත්නම් සීත තැනක ඉඳලා අපේ අගයන් ආඩම්බරයෙන් උෂ්ණ කලාපයක හැදිච්ච කට්ටියට වඩා වෙනස්. අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ උන්ට වැරදිලා කියලා. ඇයි අප අපේ අම්මලා තාත්තලා බොරු කියනෝය? කියන හරියක් බොරු කියන්නේ. මේ අම්මලා තාත්තලාට ඉපදිච්ච කාමයට ඉපදිච්ච දරුවනේ අපි. ඔබ කියන එක හරිනෑනේ. මේ unwanted children. එනිසා ගීගී අතහැරියා ගියේ කියලා අම්මල ගත්ලා බම්බු ගහුවා කියලා අපිට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන්සේ ගැන මම ඇඬුව ගඳුලින් දෙමාපියෝ බලන්නේ ඉඳි මම ගීගී අතහැරියා. දැන් අපි දෙන්න විතරයි එක පැත්තේ ඉන්නේ ඕගොල්ලෝ ඔක්කොම අනිත් පැත්තේ ඉන්න නිසා මම බණ නතර කරනවා. මොකද නැත්තම් එහෙම ටිකක් වලියක් යනවා මේක. යේසුස් ක්‍රිස්තුස්වන්සේ කියන තෝ තෝගේ අම්මට අපට වෛර කරන ආදරය කරනවා නම් තෝ කවදාවත් මගේ ගෝලයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද අපි මේ කියන සදාචාරයයි මේ කියන ආකාසානංචාරය ඉඳලා විඥානංචායතට යන ගමනේ තියෙන දර්ශනයයි තේරුම් ගන්න කියලා ඒ කවදාවත් තේරුම් ගන්න බෑ. මොකද විඥානේ කැමති නෑ එයා කවුද කියලා දැනගන්නවට. එයා ගේම ගහන්නේ tire පිටිපස්සටලා ඉඳගෙන. නමුත් ඉතින් යන්නත් රූප ධානය ලැබලා <clears throat> අරූප ධානවල විඥානංචාය ආකාසානංචායතට ගිහිල්ලා මේකෙත් මොකද්දෝ දර්ශයක් පැටලහයක් තියෙනවායි කියලා දැනගත්තාම යට ඉඳගල විඥානයේ රූපෙට කැමති කට්ටිය වෙන් කරනවා අරූපෙට කැමති කට්ටිය වෙන් කරනවා මේ දෙක අතර දැහෙන වලිය බ්‍රිස්බේන් වලදී අන්තිම දවස් වෙනකොට ඕක හොඳටම නැගලා ආවා ඒ කමටාන් වාර්තා කළිය තිබුණා ගාන්සු භාවනා කෙරුවා ඒක නම් සුප්පිරිය කියලා වැඩක් නැහැ ආතල් මාතල් අරියම ලස්සනයි ආලෝකමත් බොහොම මොනවද කියන්නේ මේ සෑහල්ලුවේ නිකන් පාවෙනා වගේ කියලා මම ඔබට කෙලවෙලයි කියලා. මොකද ඒකේ ඒ තරම් ප්‍රිය නම් ඔබට ඔකෙන් අයින් වෙන්න බෑ. ඒ තරම්ම දුකක් වෙනවක නැති වෙච්ච දවසේ. ඒක නිසා දැන් ඔබේ මමයා මේ සක්කාය දිට්ඨිය පෝෂණය ලබන්නේ මේ භාවනා අධ්‍යක්ෂණය. එයාට මේ මේ කොයි දේ හරි කමන්නේ නැහැ එක්ස්ප්ලොයිට් කරගෙන කැපිටලයිස් කරගන්න හැටි දන්නවා. ඉතින් ඒක ටිකක් සැරට වැදිලා වාසේ ධම්මරක්ක දහමතුව හම්බෙලා ඇවවලු මේක තේරෙන්නේ නැහැ කොහොමරක්වත් තේරෙන්නේ නැහැ කියලා මටත් ඒවල දෙනවා සාමාන්‍ය කම්පියුටර් ස්ක්‍රීන් තුනක විතර ලියුමක්. ඉතින් පහුවෙන්ද බණට මම කතා කරලා කිව්වා මේ දෙවෙනි ධ්‍යානදී හම්බෙන ප්‍රීතිය ආදීනව දැක්කේ නැත්නම් අපිට සුඛයට යන්න බෑනේ. ඒක සාමාන්‍ය රූප ධ්‍යාන වල ගොඩාක් වශී කළ වශී කළ තමයි අපි ප්‍රීතිය වෙනුවට ඊට වැඩිය වැඩි මහල් සුව මේ සැපයක් වෙන සුඛයට යන්නේ. නමුත් සුඛයත් නැති වෙච්චාම දුකක් ඒ තරම් සියුම් ඒ තරම් රිෆයින් වෙච්ච මේ සුඛය නැති වෙච්චාම දුකක්. නමුත් අදුක්කම සුඛය නැත්නම් උපේක්ෂාවේ ඒක නැති වුණයි කියලා දුකක් එන්නේ නැහැ. ඒක හරියට තියෙන දේවල් වලට මුලැමැදගත් තියෙනවා. තියෙන දේවල් වලට හට ගැනීමක් පැවැත්මක් නැති. ආකාශ ධාතුවේ මුලැමැදගක් නැහැ. ආකාශ ධාතුවේ හට ගැනීමක් පැවැත්මක් නැතිවීමක් නැහැ. නිසා ආකාශ ධාතුවෙන් කවදාකවත් සංස්කාර හදන්න බෑ. අවධාන වශයෙන් මම කියනවා නිදාගන්න ඉතල මේක හොඳට අපහපා බුදියන්ද. සබ්බේ සංඛාරා දුක්ඛා එහෙම මුලමැද අග තියෙන මොන දේ සංඛාර කියලා කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. ඒක කියන්නේ විද්‍යාවට හම් වෙන්නේ නැහැ ඒක කියන්න හම් වෙන්නේ නැහැ වෙස්ටර්න් සයිකියාට්‍රිස් වලට. ඒක කියන්න බෑනේ අධිරාජ්‍යවාදයට හරි කොමියුනිස්ට් ධර්මයට හරි. ඒ සියලුම සංස්කාරනේ. අඩු ගානේ කියනවා නම් මේ මේ මේ ලෝකේ ඉන්න පිටිපස්සේ මේ දෙයයන්ාන්ති කියන එකත් මිනිස්සෙක් හදාගත්ත සංකල්පයක්. ඒකින් සුවිතනා මේ දෙයයන්ාන්ති විදි මිනිස්සයා වැඹුවයි කියලා පිස්සු මිනිස්සයා තමයි දෙයයන්ාන්තිම වවාගත්තේ මේක ගැටි ගහගන්න විදියක් නැහැ නැත්තම්. නාරදහමසෝ බණට කිව්වා. මේ මේ ස්ථාන කට්ටිය බණන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. මේ මානවය මේ හදාගෙන තියෙන කුණුහරුප ටික වැඩි කල් යන්නේ ඉස්සලා එළි වෙනවා. මොකද අපි වගේ මිනිස්සු භාවනා කරනවානේ. අපි මෙව ගැන නැවත නැවත හොයනවනේ. අන්තික බුදුචානන්සේ මේක දේශිතයිනේ. ඒ නිසා හොයානේ යනකොට මේ උපනයික ගතියේදී අපි ඔය ඔක්කොම හැවහලන්න වගේ අතෑර අතහර යනකොට සමහර විතක චිත්තම් පක්ඛන්දති පහීදති සම්තිත්‍ත්‍ති නිසීදති කියලා ඔය බුදුහාමර පෙන්නාදර බෙන්නන්නදර නිර්වාණ ධාතුවට එහෙම නැත්නම් මේ අපත්‍ත්‍ත්‍ත අනාරම්මන තැනට හිත යන්න ඉඩ තියෙනවා. ඒකේ යවන කෙනෙක් නැහැ. ඉන්නවනම් ඒක නිවන වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේක වෙන්න තියෙන්නේ? මේක කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් කරලා සක්මන් කරනකොට ඉබේ සක්මන වෙන්න වගේ අපේ හිත මේ කියන ස්ථන්ට යන්නේ. මේ මම ගියා නෙවෙයි, හිතන මට ආව නෙවෙයි, ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරලා මේක තමයි බහුලීගත කරනවා කියලා කියන්නේ. බොහෝ විට අපිට අහුවෙලා ඇති දැනට. නමුත් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකටම යන්න දෙන්නවා. දීලා මේ වපසටිය හොඳට තේරුම් කරලා දෙන්න ඕනේ. උදව් කරන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙකුට මේකට උදව් කරන්නත් බෑ. අඩු ගන්න බුදුහාමුදුරන්ටත් බෑ. ඒක බුදුන්සේ ප්‍රකාශිතයි. නමුත් උත්සාහ කරන කෙනාට ගහලා ගහලා ගහලා ගහලා ගහලා වශීකරණය කරලා කරලා කරලා බහුලීගත කරලා කරලා කරලා මේ කියන දැනට ගියාට පස්සේ තියෙන මේ ආශාත්මක ලක්ෂණ මේ වොමිටිෂ් ෆීලිං එහෙම නැත්නම් මේ මේ මේ වමන යන්න එන වගේ ගති සාමාන්‍ය දෙයක් වාටපත් කරන්න නම් ඒ දුක මේ ආකාසානං ඡායතන කියන මේ දරතේ ඊපස්සේ නැත්නම් මේ විඥානං ඡායතන කියන දරතේ දුක්ඛසේ දරාගෙන ඉන්නවා කාටවත් ඉදිරි ගන්න යන්න එපා මොකද ඒකට උත්තර දෙන්න කෙනෙක් නැහැ අපි විතරවත් ඉස්සරහට ගිහලා නැහැ කවුරක්වත් ඊට පස්සේ අපිට තියෙන තමන්ම ඒකට ඉදිරි ගමනට බාධාවල් ලයින් කරලා අනුග්‍රහ කරගෙන යන ගමන ඒක තමයි Brahmacharya කියලා කියන්නේ. ඒ තමයි ශාසනය කියලා කියන්නේ. ඒ නිසා අපි ආපු ගමන මගදී අතාරින්න එපා ගේමට කැතයි. දැන් අපිට ආපස්සට යන්නත් බෑනේ ගෙදර විනා වෙනවනේ. දැන් මහලුකුවට ගියේ උඹ උඩින් එන්නම් කියලා දැන් කොහෙන්ද ගියේ? හොම්බෙන්න ගිහිල්ලා තියෙන්නේ. මොකක්වත්ම කියාගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ මොනවද කියනවා මේ පුරුදු නුපුරුදු දීගට වැඩිය පුරුදු කණවැන්දුම හොඳයි කියලා ඔය කණවැන්දු බේම ඉදිරියට යන්නයි බලාපොරොත්තු ඒකෙන් ධර්ම දේශනාවක් කරනවා. සියලු දෙනාට ඒ සුපුරුදු කණවැන්දුම ලැබේවා කියලා ප්‍රාර්ථනා